සාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේනය මධ්‍යපමාගත්තාන වීරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදත්තානා වීරමණී සික්ඛාපදං සමාදියාමි සරණේන සබ්බින් පංචශීලං ධම්මං සාදුතං සුරක්ෂිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තම්බං ආමභන්ති සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සන්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නාහං වික්ඛවේ අඤ්ඤං ඒක ධම්මං ති සමනුපස්සාමි යේන අනුප්පන්නාවා කුසලා ධම්මා උප්පඤ්ඤන්ති උප්පන්නාවා කුසලා ධම්මා අභිවන්දන්ති යතයිදම් භික්ඛවේ යෝනිසෝ මනසිකාරෝ යෝනිසෝ භික්ඛවේ මනසිකරෝතු අනුප්පන්නා චේව කුසල ධම්මා උප්පජ්ජන්ති උප්පන්නා ච කුසල ධම්මා අභිවන්දන්ති කී ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්්‍යක් සම්බුද්ධ දසබලධාරී සරුවක්නි රාජෝත්තමයන් වහන්සේ විසින් මහත් කරුණාවෙන් දේශනා කොට වදාරන ලද ස්වාසුදාස ධර්මස්කන්ධයේ ඇතුළත් අංගුත්තර නිකායේ ඒකක නිපාතයේ ඇතුළත් වෙන සූත්‍ර පාඨය ධර්මදේශනයේ සඳහා දේශනා කරන්න යෙදුනේ. මෙසක් බොහෝ දවසේ සමස්ත බෞද්ධ ලෝකයාගේම සාධාරණීය උපෝසත දවස බැවින් ඒ දිනට චිත්ත සමාධිය පිළිබඳව ධර්මෝපදේශයක් ඉදිරිපත් කිරීම කාලෝචිත බැවින් සමාධියගත කුසලසිතක් ඇති කිරීමට උපකාර වන ධර්ම කවරේද යන මාතෘකාවෙන් මේ ධර්ම දේශනාව අපි පටන් ගන්නවා මාතෘකාකල සූත්‍ර ධර්මයේ තේරුම මෙහිමයි යේන අනුප්පන්නාවා කුසල ධම්මා උප්පජ්ජන්ති යම් ධර්මයක් හේතු කොටගෙන නූපන්නා වූ ලෞකික ලෝකෝත්තර කුසල ධර්ම උපදිද්ද උප්පන්නාවා කුසල ධම්මා අභිවර්ධන්ති උපන්නා වූ ලෞකික ලෝකෝත්තර කුසල ධර්ම වැඩෙද්ද යතේ ධම්මිත්තේ යෝනිසෝ මනසිකාරෝ යම් මේ යෝනිසෝ මනසිකාරයක් වේද ඒහා සමාන අන්‍ය ධර්මයක් නාහං විත්තේ අඤ්ඤං ඒක ධම්මාපි සමුනුපස්සාමි ඒ යෝනිසෝ මනසිකාරය හා සමාන අන් එකද ධර්මයක් මගේ සරුවක් හිතාඥාණයෙන් නොදකින්නෙමි යෝනිසෝ භික්ඛවේ මනසිකාරෝතෝ මානිනී යෝනිසෝ මනසිකාරයෙන් මනසිකාර කරන්නාට අනුප්පන්නා චේව කුසල ධම්මා උප්පජ්ජಂತಿ නූපන්නා ඌද ලෞකික ලෝකෝත්තර කුසල ධර්ම උපදිති උප්පන්නා චේව කුසල ධම්මා විවර්ධಂತಿ උපන්නා ඌද ලෞකික ලෝකෝත්තර කුසල ධර්ම ඥාන මාර්ගඵල අධිගමනයේ දක්වා යැදෙති මේ සූත්‍ර ධර්මයේ කෙටි තේරුමයි යම් ධර්මයක් නිසා නූපං අකුසල් නූපං කුසල් උපදිනවා නම් උපන්න කුසල් වැඩෙනවා නම් යෝනිසෝ මනසිකාරයේ තරම් නූපං කුසල් උපදවන්නට උපන්න කුසල් වැඩෙන්නට හේතු වන අන් එකදු ධර්මයක් නොමැත යෝනිසෝ මනසිකාරයේ දැනකාට නූපන්නාවද කුසල ධර්ම උපදිනවා උපන්නාවද කුසල ධර්ම අභිවර්ධනය වෙනවා වැඩෙනවා කියන එකයි සූත්‍ර පාඨයේ කෙටි තේරුම. දැන් අපි සලකා බලමු කුසල ධර්ම කියන්නේ මොනවද? යෝනිසෝ මනසිකාර්යය කියන්නේ කුමක්ද කියන වග. කුසල ධර්ම කියන්නේ අකුසල් නැසන චිත්තචෛතසික ධර්මයන්ට නම. කුස සංඛාතේ පාපකේ අකුසලයේ ධම්මේ සලයන්ති සලයන්ති කම්පෙන්ති විද්දංසෙන්ති ති කුසලා කුස සංඛාතෝ පාප ධර්මයන් සලනේ කරන චලනය කරන, කම්පනය කරන, වියත විද්වාසනය කරන චිත්තචෛසික ධර්ම සම්භාවයට කියනවා කුසල ධම්ම කියලා. කුස කියන්නේ අකුසල ධර්මයන්ට නමක්. කුස කියලා තනකොළ වර්ගයක් තියෙනවා. ඒ තනකොළ වර්ගයේ තනකොළයක් පොළේ අගසිත මුලට අතයක් ගත්තම මතක ගැටෙනවා. කුසෝ යතා දුග්ගහිතෝ අත්තමේවානු කන්තති නොමනා කොට ගන්නාද කුසතන කොළය අත කපනවා. ඒ වාගේ නොමනා කොට ගන්නාලද සිතේ අකුසල් සිත මෙලවක් පරලවක් විනාශ කරන බැවින් ඒකට කුස කියලා කියනවා. ඒ කුස සංඛ්‍යාත අකුසල ධර්ම, පාප ධර්ම, ශලනයේ චලනයේ කම්පනයේ විහෙත විද්වාසනය කරන්නේ කුසල. ඒවා තේනවා චිත්තෝත්පාද වශයෙන් 21ක්. කාමාවචර කුසල ධර්ම 8ක්. රූපාවචර කුසල ධර්ම පහක්. අරූපාවචර කුසල ධර්ම හතරක්. මෙසේ ලෞකික කුසල ධර්ම 17ක්. ලෝකෝත්තර කුසල ධර්ම හතරක්. ඒ කියන්නේ සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් මාර්ග 34යි ලෝකෝත්තර කුසල ධර්ම. මේ කුසල ධර්මයන් උපදින්න හේතු ධර්ම තියෙනවා. ඒවා දිනු කර ගැනීමට හේතු ධර්ම තියෙනවා. ඒ සම්බන්ධවයි මේ සූත්‍ර පාඨයෙන් උගන්වන්නේ. එයින් මුල්කන ගන්නවා යෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනසිකාරය කියන්නේ නුවණට හුරුව කල්පනා කිරීම. මනසිකාරය කියන්නේ චෛතසික ධර්මයක් තියෙනවා අපේ සිතේ. මනසිකාරය මේ මානසිකාරය සෑම සිතකහට ගන්නා চৈতසික හතෙන් එකක්. ඒවාට කියනවා ਸਰව චිත්ත සාධාරණ চৈতසික. ඒවා හතක් තියෙනවා. පස්ස වේදනා සංඥා චේතනා ඒකාග්‍රතා ජීවිතේන්ද්‍රිය මනසිකාරය එයින් මේ මානසිකාරයට කියනවා ආරම්මන ප්‍රතිපාදක කියලා. වචනේ මතක තියාගන්න පුළුවන් නම් වටිනවා. ආරම්මන ප්‍රතිපාදක කියන්නේ සිතට අරමුණු යොමු කරනවා. මේ මානසිකාරී ඡයසිකයෙන් තමයි සිතට අරමුණු යොමු කරන්නේ. ඒ නිසා ඒකට කියනවා ආරම්මන ප්‍රතිපාදක. තව තියෙනවා දෙකක්. දීති ප්‍රතිපාදක ඥාන ප්‍රතිපාදක කියලා දෙකක්. දීති ප්‍රතිපාදක කියන්නේ සිතක්. ඒ කියන්නේ පංචද්වාරා වර්ජන නැමැති සිත චිත්ත දීතියක් පටන් ගැනීමට උපකාර වෙනවා. භවංග වශයෙන් තියෙන චිත් පරම්පරාව භවංගෙන් අවදි වෙච්ච ගමන්ම පහළවන්නේ පංචද්වාරා වර්ජන සිතයි. ඒ කියන්නේ මේ දොරටු පහට ඇති අරමුණක් ලැබුණා නම් ඒ සිතින් ඊළඟට වීති සිතක් පහළ වෙනවා වීති ප්‍රේලියක් පහළ වෙනවා චක්කුද්්වාරික වීති සෝතද්්වාරික වීති ගානද්්වාරික වීති කායද්්වාරික වීති මනෝ මේ කියලා පංචද්්වාරික වීති හටගන්නේ ආරම්භ වෙන්නේ පංචද්වාරා වර්ජන සිතින් ඒකට කියනවා වීති ප්‍රතිපාදිත ඊළඟට කියනවා ධාන ප්‍රතිපාදිත කියලා තව එකක් ජවන ප්‍රතිපාදක. ඒ කියන්නේ ඒ සිතක් පහළ වුණ ගමන් ජවන් දෙලක් යනවාමයි. ඒක පංචද්වාරා වර්ජන චිත්ත පහළ වෙච්ච වීතියක නම් යන්නේ පංචද්වාරික චිත්ත වීතියක නම් වොත්තපන කියන සිතයි. මනෝද්වාරික චිත්ත වීතියක නම් මනෝද්වාරා වර්ජන සිතයි. ඒ දෙක සමාන ගතිකයි. මේ දෙක අනුව තමයි ජමං පෙරක් පහළවන්නේ. එනිසා ඒකට කියනවා ජවන පටිපාදක. දැන් කරුණු තුනක් කියවුණානේ. ආරම්මන පටිපාදක මනසිකාර ඡයසිකයයි. දීතිපටිපාදක පංචාද්වාර වගින සිතයි. ඥානපටිපාදක මනෝද්වාර වගින සිත සහ වොත්තපන සිතයි. දැන් මෙතෙන්දී යෝනිසෝ මනසිකාරයේ කියන උතුම් අවස්ථාව අපේ සිත පුරුදු කර ගැනීමයි. සිත කුසල් පැත්තට පුරුදු කර ගැනීම තමයි යෝනිසෝ මනසිකාරය. අපේ සිත කුසල් සිත බවට පුරුදු කළා තිබුණා නම් අපට පංචද්වාර පංචද්වාරික චිත්ත වීතකදී ඥාන ප්‍රතිපාදක කියන වොත්තපන සිත අපේ සිත හරවන්නේ කුසල ජවන් පෙළකටයි අයෝනිසෝ මනසිකාරේ කුරුදු වී තිබුණා නම් තමයි අකුසල පැත්තට අකුසල ජවන් පැත්තට මේ වොත්තපන හිත යොමු කරන්නේ මනෝද්වාර වදිනත් එහෙමයි අපේ සිත නිතර නිතර නුවණට හුරුව පුරුදු කරලා තිබුණා නම් එයින් මනෝද්වාරා වජන සිත පහළ වුණාම මනෝද්වාරික ජවම් වීති පහළවන්නේ කුසල ජවම් වශයෙන් වේ. මනෝද්වාරික ජවම් වීති කුසල ජවම් වශයෙන් හසුරවන්නේ යොමු කරන්නේ අන් මනෝද්වාරා වජන සිත. එතකොට මෙන්න මේ දොරටු දෙකක් වාගේ. කුසල පැත්තක හරවනවා අකුසල පැත්තක හරවනවා. වත්තපනි සිත සහ මනෝද්වාරා වජන සිත. එතකොට මේ සිත් දෙක කුසල පැත්තක හරවන්න පුරුදු කරවා තැබීමේ නුවණ තමයි මෙන්න මේ යෝනිසෝ මනසිකාරය කියන්නේ. යෝනිසෝ කියන්නේ නුවණට හුරුව. මනසිකාරෝ කියන්නේ කල්පනා කිරීම, මෙනෙහි කිරීම. දැන් අපි සලකා බලමු අපේ ඇසට, කනට, නැහැට, දිවට, කයට, හිතට ලැබෙන අරමුණු. ඉෂ්ඨ අරමුණු වෙන්න පුළුවන්, අනිෂ්ඨ අරමුණු වෙන්න පුළුවන්. ඉෂ්ඨ කියන්නේ තමන් ප්‍රියමනාප වන. අනිෂ්ඨ කියන්නේ අප්‍රියමනාප වන දේවල්. එතකොට ප්‍රියමනාප අරමුණේදී බොහෝ වශයෙන් ඇලීම හටගන්නේ අප්‍රියමනාප අරමුණේදී ගැටීම හටගන්නවා ඇලීම ගැටීම ඇලීම කියන්නේ ලෝභය ගැටීම කියන්නේ දෝෂය මේ දෙකෙන් සමන්විත වෙන් කර ගැනීමට එයින් ඉවත් කර ගැනීමට යෝනිසෝ මනසිකාර්ය අත්‍යවශ්‍යයි බෝධිසත්ව චරිතයක් මම දෙකෙන් කියනවා මහා බෝසතාණන් වහන්සේ ඒක රාජ නමින් බොහෝම දසනා ධර්මයෙන් රාජ්‍ය කළ රජ කෙනෙක් හිටියා. ප්‍රදේශ රාජ්‍යයක්. ඒ රටේ රජුවන්ගේ අමාත්‍යෝ 1000ක්. මේ දහසම ඒ හා සමානයි. රජුරුවන් බොහෝම ධාර්මිකයි, අමාත්‍ය මණ්ඩලයක් ධාර්මිකයි. එනිසාම ප්‍රදේශ භාර නිර්ධාරණය ධාර්මිකයි. එනිසා රට වැසියෝ අතිශයින් ධාර්මිකයි. මුළුමහත් රට ඉතාමත්ම ශාස්ත්‍රීය රටක් වුණා, සාමග්‍රී රටක් වුණා, සාමයෙන් යුක්ත සටහටක් වුණා මේ රජුගුවන්ගේ ප්‍රතිපත්ති නිසා. රජුරෝ බොහෝම කාරුණිකයි. තමන්ගේ රටවැසියන්ට කතා කරන්නේ දරුවන්ට වාගේ. තමන්ගේ වැඩිහිටියන්ද දෙමව්පියන්ද වාගේ කතා කරන්නේ තමන්ගේ රටේ වැඩිහිටියන්ද. ඉතින් මේ රජුරුවන්ගේ කරුණාව, මෛත්‍රිය, දයාව, අනුකම්පාව මුළු මහත් රටේ පැතිරිච්ච නිසා මුළු ජනතාවම සාමග්‍රීන් යුක්තයි. සාමයෙන් යුක්තයි. කොතනකවත් නැහැ ඔවුනුවන් අතරේ අසමගිකමක් නෑ. එක පවුලේ දරු පිරිසක් වාගේ සමගින් මේ රටේ ජනතා විසුවක්. ඔය අතර හැබැයි එකමක දුෂ්ට කුජලයේ සාමන්ත රටකට ගිහිල්ලා බොරු පැමිණිල්ලක් කරලා ඒ රටතුම රජතුමා මේ කුණු ගන්නලා නැත්නම් උනන්දු කරවලා සේනාව පිරිවරාග නැවිලා මේ ඒක රාජ රජතුමාගේ රට වැටලුවා. ආජ්‍ය දෙන්න නැත්නම් යුද්ධය දෙන්න කියලා. එයා කර අමාත්‍ය මණ්ඩලය කිව්ව අපට අවසර දෙන යුද්ධ කරන්න කියලා. ඒක රාජ රජතුමා කිව්වා ධර්මෙනි රටක් වෙනුවෙන් මනුෂ්‍ය ඝාතනය කිරීමට මම අනුමත කරන්නේ නැහැ. කැමති කෙනෙක් කැමැත්තක් කරගන්නේවා කියලා ධර්ම සාකච්ඡා කරමින් හිටියා. ඒ වෙනකොට සතුරු රජතුමායි සේනාවත් ඇවිල්ලා මේ අමාත්‍ය මණ්ඩලය සහ රජතුමා ජීවග්‍රාහයෙන් අල්වගත්තා. ඒ වෙනකොට මේ ඒකනාග රජතුමා යෝනිසෝ මනසිකාරය හොඳින් පුරුදු කරලා තිබුණේ යෝනිසෝ මනසිකාරය කියන්නේ ලාභ අලාභ දෙකේදී යස අයස දෙකේදී නින්දා ප්‍රශංසා දෙකේදී දුක සැප දෙකේදීත් සමව පිහිටීමට හිත පුරුදු කරලා තිබුණා. ඒ නිසා මේ විරුද්ධ රජතුමාගේ ආදි පුරුෂයන් ඇවිල්ලා අල්වා ගන්නකොට වඩදෙන කොට මෛත්‍රී භාවනාවම කළා. අන යෝනිසෝ මනසිකාරයේ පුරුදු කිරීම වැදගත්කම. ඊළඟට අර විරුද්ධ රාජ්‍යරුවන්ගේ අනපරිද්දෙන් මේ අහිංසක ධාර්මික ඒකරාජ රජතුමා සික්කාවක දමා මාල්කේ එල්ලුවා. කකුල් දෙකෙන් එල්ලුවා. ඉසියාතු කුල් කළා. ඒ හැම විටම ඒකරාජ රජතුමා මෛත්‍රී වැඩුවා. මේ මෛත්‍රී වැඩිම නිසා මොකද සිද්ධ වුනේ? රජුලන්ගෙහිත මේ එල්ලීගෙන සමාධිගත වුණා. සමාධිගත වුණා. ඉස්සෙල්ලා මෛත්‍රී උපචාර සමාධිය ලැබුණා. ඊළඟට මෛත්‍රී ධ්‍යාන සමාධිය ලැබුණා. ඊළඟට රජුලන්ට පුළුවන් වුණා කසින නිමිති අරමුණු කරන්න. කසින නිමිති අරමුණු කිරීම නිසා ඒ රජුලන්ට කසින ධ්‍යාන ලැබුණා. අෂ්ඨ සමාපatti ලැබුණා. අභිඥා ලැබුණා. බලන්නේ එල්ලීගෙන යෝනිසෝ මනසිකාරයෙන් තමා ප්‍රයෝජන ගත හැකියි. මේ දුකටපත් වූ වෙලාව මොනතරම් චිත්ත පීඩාවක් වෙන්න ඕනේද? ඒ කිසිම චිත්ත පීඩාවක් නැතුව හිතේ ධ්‍යාන සමාධි සමාපatti උපදවා ගන්න තරමට හිත දියුණු කරගන්න පුළුවන් උනේ යෝනිසෝ මනසිකාරය නිසා. ඊළඟට මේ රජ්ජුරුවන්ගේ ඒ ධ්‍යාන බලය නිසා අර බඳුන් සිඳුණා. ආහසේ බද්ධ පරයන්තින් වාඩි වුණා. අර රාජපුරුෂයන් මේක දැකලා විරුද්ධ රාජ්‍යරවණගෙන් කිව්වා ඒ රාජ්‍යෝ වේගින් ඇවිල්ලා ගඳ වැටුණා. සමුන්නාංශයේගේ ගුණ මහිමය මට තේරුම් ගන්න බැරි වුණා. මට සමාවනු මැනව මා කළ මේ අපරාධේ සමාවනු මැනව මේ සිංහාසනෙට වඩිනු මැනව කියලා ආරාධනා කළා. ඒ වෙලාවේදී ඒක රාජ රජතුමා අහසේ බද්ද පරියන්තෙන් වාඩි වී ඉඳගෙන අනුශාසනාවක් කළා. මහරජතුමනි මම දැන් මිනිස්යන් රාජ්‍ය කරන සිංහාසනයට වඩා උතුම් සිංහාසනයකට වාඩිලා ඉන්නේ. මේක දිව්‍ය ආසනයක්. මේක බ්‍රහ්ම ආසනයක්. ඒ නිසා මම ආයේ නැවත සිංහාසනේ වාඩි වෙන්නේ නැහැ. මා සේම මේ රට ධාර්මිකව රජකරනද. අමනුත් නිතිපන්සිල් රකින්ද, කොහොයාට සීල් රකින්ද, මෛත්‍රී වඩන්ද, කරුණා වඩන්ද, ප්‍රතිපත්ති වඩන්ද, අප්‍රමාද වෙන්න කියලා අනුශාසනා කරමින් ඒ විරුද්ධ රජතුමාගේ දෙනෙත් කඳුලෙන් තෙමෙද්දී හැම දෙනා බලා සිටිද්දී විස්මයටපත් වෙද්දී ඒ මහෞත්මයන් වහන්සේ අහසින් වැඩියා විවේකයේ සඳහා හිමවත් දෙසට මේ බලන්න අලාභයක් අයසක් නිന്ദාවක් දුකක් පීඩාවක් ඇති වෙච්ච තැනදී පවා යෝනිසෝ මනසිකාරයෙන් චිත්ත සමාධිය උපදවාගත හැකිනේ මොනතරම් පුදුමද මේවා ලොවට දේශනා කලේ වෙන ශ්‍රමණ බ්‍රාහ්මණ කෙනෙක් නෙමෙයි ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ. දැන් අපි සලකා බලමු මේ යෝනිසෝ මනසිකාරයේ දිශා මොනතරම් දුරට චිත්ත සමාධියක් උපදවා ගන්න පුළුවන්ද? සමාධිය කියන මේ වචනය ඒ හැදලා කියන්නේ මෙහෙමයි. සම් උපසර්ග පූර්ව ආ උපසර්ග පූර්ව ධා ධාරණී කියන මේ ධාතුවෙන් තමයි සමාධි කියන වචනේ හැදලා තියෙන්නේ. ඒක නියම තේරුම උතුම් ලෙස පිහිටුවාගත් චිත්ත ඒකාග්‍රතාවයි. සමාධිය කෙනකින් උතුම් ලෙස පිහිටුවාගත් චිත්ත ඒකාග්‍රතාවට කියනවා සමාධි. තවත් ඒක සම්මා සමාධි කියලා විශේෂණ කරනවා මාර්ගාංගවලදී. මේ සමාධිය කියනවා පරිකර්ම සමාධි, උපචාර සමාධි, අර්පණා සමාධි කියලා අවස්ථා තුනක්. පරිකර්ම සමාධිය, උපචාර සමාධිය දෙක කාමාවචර සිතේ ඇති වෙන සමාධියක්. කාමාචර කුසාසිත තියෙනවානේ අටක්. ඒ කාමාචර කුසාසිතය කියන සමාධිය පරිකර්ම සමාධිය, උපචාර සමාධිය කියලා දෙකට බෙදෙනවා. අර්පණා සමාධිය මහග්ගත ලෝකෝත්තර වශයෙන් දෙකට බෙදෙනවා. අර්පණා සමාධිය කියන තැන රූපාචර ධ්‍යාන සමාපatti හතරක් සංකේතින් කියනවා. ප්‍රථම ධ්‍යානය, ද්විතිය ධ්‍යානය, තෘතිය ධ්‍යානය, චතුර්ථ ධ්‍යානය. එතන ප්‍රථම ඥානය කියන්නේ අංග පහකින් යුක්ත වූ චිත්ත ඒකාග්‍රතාවයි. විතරක, විචාර, ප්‍රීති, සුඛ ඒකාග්‍රතාංග පහෙන් යුක්ත ඇති සමාධියද කියනවා ප්‍රථම ඥාන සමාධිය. දෙති ඥාන සමාධිය කියන්නේ ප්‍රීති, සුඛ ඒකාග්‍රතා අංග තුනක් තියෙන ඥානයයි. තෘතිය ඥාන සමාධිය කියන්නේ සුඛ ඒකාග්‍රතාව කියන අංග දෙකකින් යුක්ත සමාධියයි. චතුර්ථ ඥානය කියන්නේ උපේක්ෂා ඒකාග්‍රතාව කියන අංග දෙකෙන් යුක්ත සමාධියයි. එතකොට මේ ධානාංග බෙදෙන්නේ සමාධිය රූපාචර සමාධි කුසාසිත හතරක් වෙනේ. අරූපාචර කුසාසිතද සමාධි වශයෙන් හතරකට බෙදෙනවා. ආකාසානංචායතන සමාධිය. සමාපත්තිය විඥානංචායතන සමාපත්තිය ආකින්චඤ්ඤායතන සමාපත්තිය නේව සංඥා නා සංඥායතන සමාපත්තිය මෙන්න මේ කියන හතර අරූපාවචර සමාධි කුසලිතක්. මේ අටට කියන අෂ්ට සමාපatti කියලා. රූපාවචර සමාපatti හතරයි, අරූපාවචර සමාපatti හතරයි, අෂ්ට සමාපatti. ඒක මුලින් කාමාවචර සමාධි තිබෙ දෙකයිනේ. පරිකාරම සමාධි, උපචාර සමාධි. එතකොට මෙන්න මේ සමාපatti අට සමාධිගත කුසාසිත හැටියට හඳුන්වනවා. ලෝකෝත්තර සමාධි වශයෙන් ගැනෙන්නේ සෝවාන් මාර්ග සිතේ සමාධිය, සතරදාගාමි මාර්ග සිතේ සමාධිය, අනාගාමි මාර්ග සිතේ සමාධිය, අරහත් මාර්ග සිතේ සමාධිය. ඒකට විශේෂ නමක් කියනවා ආනන්තරික සමාධි කියලා. ආනන්තරික සමාධි. ඒ කියන්නේ සමාධියේ පැවැත්මට අනතුරුවම විපාක දෙනවා. සෝවාන් මාර්ග සිතක් යම් චිත්තක්ෂණයකදී පහළ වුණේ එහි කියන සමාධිය ඊළඟ සිත සෝවාන් ඵල සිතක් බවට පමුණුවනවා. සකදාගාමි මාර්ග සිත යම් චිත්තක්ෂණයක්ද ඊළඟ චිත්තක්ෂණයේ සකදාගාමි ඵලය ලබා දෙනවා. අනාගාමි ඵල මාර්ග සිත යම් චිත්තක්ෂණයකදීද ඊළඟ චිත්තක්ෂණයේදී අනාගාමි ඵලය ලබා දෙනවා. අරහත් මාර්ගසිත යම් චිත්තක්ෂණයකදීද ඊළඟටම අරිහත් ඵලය ගෙන දෙනවා. චිත්තක්ෂණයකින්වත් අතරක් නැහැ. සමාධි ගන්න පුළුවන් මාර්ගය ලබා මාස ගණන් සති ගණන් ගිහිල්ලා තමයි ඵලය ලැබෙන්නේ. එහෙම වෙන්නේ නැහැ. මේකට ආනන්තරික සමාධි කියන්නේ ඒකයි. මාර්ගසිතට අනුතරවම ඵලයගෙන දෙනවා. නිසා ඒක ආනන්තරික සමාධි කියනවා ඒ සමාධි සිත. දැන් ඒකට අපි සලකා බලමු බුදුරජාණන් වහන්සේ චක්‍රවර්ති සිංහනාන්ද සූත්‍රයේදී දේශනා කොට වදාළා මාගේ ශ්‍රාවකයෝ ආයුෂයෙන් වැඩිත්වා වර්ණයෙන් වැඩෙත්වා සැපයෙන් වැඩෙත්වා භෝගයෙන් වැඩෙත්වා බලයෙන් වැඩෙත්වා කියලා. එතන ආයුෂ කියලා සඳහන් කළේ මෙන්න මේ සමාධි සමාපත් උපදවා ගැනීම සඳහා වඩන ඉරිදිපාද හතරයි. ඡන්ද, චිත්ත, විරිය, විමර්ශා කියන හතර ඉරිදිපාද හතර. මේ හතර යම් සිතක දිනු කරගත්තා නම් ඔහුට පුළුවන්කම තියෙනවා දීර්ඝාසු විඳින්න. ඒකේ සමාපatti බලය දිනු කරගන්න පුළුවන්. ඒ දීර්ඝ අවසින් විඳිනවා කියන තැන නිවන දක්වාම දිනු වීමට හේතු වෙන පමණක් නෙමෙයි. නිවන් දක්වාම වෙනස් වෙන්නේ නෑනේ. ඒ කියන්නේ නැවත උත්පාද ප්‍රතිභංග අවස්ථාවක් නෑනේ. ඒක නිසා දීර්ඝ අවසන්ගේ හැටියට හඳුන්වනවා. නිසා මෙලව දීර්ඝ අවසින්දින්න, පරලොව සුගතිවල දීර්ඝ අවසින්දින්න, සදාකාලික දීර්ඝ අවස වෙන අමා මහ නිවන ලබනදා ඉර්ධිපාද හතර වඩත්වා කියලා අනුශාසනා කළා. මාගේ ශ්‍රාවකෝ වර්ණයෙන් වැඩෙත්වා කියන තැන වර්ණයෙන් හැටියට උගන්වා වදාළේ සීල සම්පදායයි. සීල සම්පත්තිය ඇති සීලවන්තයා ශරීර වර්ණයෙන් වර්ණවන්ත වෙනවා. ගුණ වර්ණයෙන් වර්ණවන්ත වෙනවා. මෙලවත් රූප සම්පන්න වෙනවා, පරිවා රූප සම්පන්න වෙනවා. ඒ වගේම ඥාන දැකීමෙන් තම අතිශයින්ම ගුණ වර්ණාවට ලක් වෙනවා. මාගේ ශ්‍රාවකෝ සැපින් වැඩෙත්වා ආශ්‍රය දේශනා කලේ මේ ඉඳුරම් පිනවන සැපයක් ගැන නෙමෙයි. ධ්‍යාන සැපය. මේ මුලින් සඳහන් කළ අර්ථ සමාපත්තියේ නමින් ගැනෙන ධ්‍යාන සැපය. මේ සැපය ලැබීම නිර්ආමිතයි. ඒ නිර්ආමිත සැපය මගේ ශ්‍රාවකෝ ලබත්වා කියන එකයි සැපයෙන් වැඩෙත්වා. භෝගයෙන් වැඩෙත්වා කියලා සඳහන් කළේ මේ ධන දාන්නේ ගැන නෙමෙයි. උපනපන්තන අවශ්‍ය සම්පත් ලැබෙන්න හේතු වෙනවා ධර්මතා හතරක්. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා. මේ හතර යම් තාක් අපේ සිතේ වැඩුණා නම් උපනුපන් තන ප්‍රේමනාප දෙමෝපියෝ ප්‍රේමනාප සහෝදර සහෝදරියෝ ප්‍රේමනාප නෑදෑයෝ ප්‍රේමනාප දූ දරුවෝ ප්‍රේමනාප සේවක සේවිකාවෝ අවශ්‍ය අවශ්‍ය සම්පත් ඒ ඒ තැනට පිරී ඉතිරී ලැබෙනවා ඒ මොකද මේ සතර බඹිරණ වැඩිමින් ලෝවැස් ජනතාවට තමන් ප්‍රියමනාප වෙන නිසායි එනිසා භෝග සම්පත්තිය නමින් සතර බඹිරණ දේශනා කළා ඊළඟ බලේ නමින් දේශනා කළේ ප්‍රඥාව. ලෝව අභිභවනය කරන්න බැරි මහත් බලේ මාර බලේ. ක්ලේශ මාර බලේ. ඒ ක්ලේශ මාර බලේ පවා විදමනය කරන්න නැසන්න පුළුවන් එකම බලය ප්‍රඥා බලය. ඒකනි සුතමේ ඥානය, ඉන්සාමේ ඥානය, භාවනාමේ ඥානය. ඒ භාවනාමේ ඥානය තමයි මේ සමාධිගත සිතක් උපදවා ගැනීමට උපකාරණ ධර්ම හැටියට හඳුන්වන්නේ. එතකොට දැන් අපි සලකා බලමු මුලින් සඳහන් කළා සමාධිය කුමක්ද කියන එක කෙටියි. ඊළඟට කුසල් සිත කුමක්ද කියන එක කෙටියි. යෝනිසෝ මානසිකාවේ කුමක්ද කියන එක කෙටියෙන් කියුණා. දැන් අපි සලකා බලමු අපේ මේ දුවන පණන සිත, අසංවර සිත, නොසන්සුන් සිත, අසහනකාරී සිත, සමාධි සිත, සමාධි සහගත කුසල් සිතක් බවට පමුණවා ගන්නට අපේ ලෞතර බුදුරජාණන් වහන්සේ දුන් උපදේශය අනුව සිතා බලමු. දැන් මුලින් සඳහන් කළා අර ඒකරාජ රජතුමා තමන්ට වද දෙන වෙලාවේ මෛත්‍රී භාවනාවෙන් යෝනිසෝ මනසිකාරයට බැසගත් හැටිනේ ඒ වගේ සීල සීලව මහා සීලව රජතුමාද තමාට වද දෙන වෙලාවේ යෝනිසෝ මනසිකාරයෙන් යුක්ත වීම නිසා පුදුමාකාර ජයග්‍රහණයක් කළා ඒ වගේම අපිට තියෙනවා කසින භාවනා 10ක් අසුභ භාවනා 10ක් අනුස්සති භාවනා 10ක් ධම්ම විහාර භාවනා 4ක් අරූප භාවනා හතරක් ආහාරය පිළිබඳ පටිච්චකල භාවනා එකක් දාස් මනසකාර භාවනා එකක් සමත භාවනා වශයෙන් අපට 40ක් තියෙනවානේ බුද්ධ ශාසනයේ මාතෘකා ඒ සිත සමාධි කරගන්න මාතෘකා එයින් අපි එකක් ගැන බලමු දැන් මේක පෙර ධර්ම දේශනාවකදී අපි දැක්වුවා ධක්තිසාකාර කායගත සති භාවනා ගැන කෙටි දේශනාවක් ඒ සාහකින මේ කොටාසේ කවුරුත් සමාජයට ඇලුම් කරන එක. මේක සුවඳ ගන්නවලා බොහොම ලස්සනට පවත්වා ගන්නවනේ. නමුත් මේක වර්ණ වශයෙන්, ගන්ධ වශයෙන්, සතරන් වශයෙන්, ආසිත කුණක වශයෙන්, පිටිතන් වශයෙන් පිළිකුලයි. ඉතින් මේ පිළිකුල් වශයෙන් ගන්නකොට අපට පුළුවන්කම තියෙනවා කේසා කියන කොටාසේ අනුමුණු කරගෙන ප්‍රථම ධ්‍යාන කියන කුසල් සිත උපදවන්න පුළුවන්. එවැන්ගේම ලෝමා, නඛා, දන්තා, කටෝ ආදී කොටාස 32ම ප්‍රථම ධ්‍යාන එකක් එකක් බැගින් උපදවන්න පුළුවන්. අන්න යෝනිසෝ මනසිකාරයේ නිසා මේ දෙතිස් කුණපය මේ කතිසයෙන් පිළිකුල් වූ කුණපය නිමිති කරගෙන ධ්‍යාන උපදවන්න පුළුවන්. ධ්‍යාන කුසල උපදවා ගන්න පුළුවන්. අන්න යෝනිසෝ මනසිකාරයෙන් දෙතිස් කුණපය නිසා කුසාසිය සමාධියගත කුසාසිය පහළ කරගන්න හැටි. ඔය වගේම තියෙනවා නේද දස අසුබේ කියලා. උද්ධමාතක විනීලක, විකුම්බක, විච්ඡිද්දක, වික්ඛායිතක, විච්ඡිත්තක, අත විච්ඡිත්තක, ලෝහිතක, ගුලවක, අට්ටික. මේවා දසාසුබ. අද කාලයේ සුහම් බින්වල මේ මූර්ත දේහ ගොඩබිම දාන්නේ නැහනේ. ඈතා කීපීම ගොඩබිම දාන සිරිතක් තිබුණා. එහෙම අවස්ථාවේ මේ 10ම දකින්න පුළුවන්. නමුත් අපට පුළුවන්කම තියෙනවා සිතින් අරමුණු කරගන්න. දැන් අපි දැකලා තියෙනවානේ මූර්ත දේහ මරණයටපත් වූ අයගේ දේහ දැකලා තියෙනනේ ශරීරය ඒව අපිට හිතින් අරමුණු කරන්න පුළුවන් ඉදිමී කියන හැටි නිල් විය කියන හැටි එවාගෙම ඕජා ගලන හැටි එවාගෙම බලු කපුටන් ආදී සතුන් කාගමන හැටි කෑලි කෑලි කඩි කඩි යන හැටි ප්‍රති ප්‍රති ගහලා තියෙන හැටි අනුංග ගිරෙන හැටි ලේ ගලන හැටි ඇට සැකිල් වාටපත් වී කියන හැටි මේවා අපිට හිතින් අරමුණු කරන්න පුළුවන් එතකොට ඉදිමියගේ මූර්ත ශරීරයක් සිතින් අරමුණු කරගෙන ඉදිමියගේ මූර්ත ශරීරය ආශිත උපදවා ගන්න අපට පුළුවන්කම තියෙනවා ඒකට හේතු උනේ යෝනිසෝ මනසිකාරය ඊළඟට අපි සලකා බලමු අපිට සම්මුඛ වෙන අප ආශ්‍රය කරන මේ කුජලයක් දැන් අප ආශ්‍රය කරනවා ජීවත් වෙනකොට අපේ දෙමව්පියන් දෙන්න අපේ ගුරු උතුමන් කල්යාණ මිත්‍රයන් සිල්වත් ගුණවත් බුද්ධ පුත්‍රයන් වහන්සේලා අපි ආශ්‍රය කරනවා එතකොට මේ ආශ්‍රය කරන කුජලයන් නිසා අපට පුළුවන් සමාජීයගත කුසල්සිතක් උපදවා ගන්න. අපි සලකා බලමු තමන්ගේ මෞතුමිය ජීවත් වෙනවා. තමන්ගේ පියතුමා ජීවත් වෙනවා නම් තමන්ද තමන් ඉස්සෙල්ලා යෝනිසෝ මනසකාරින් මෙත් කරනවා. මම වෛර නොවෙමි. මම තරහ නොවෙමි. මම නිදුක් නිරෝගී වෙමි. මම සුවපත් වෙමි. එක වචනයක් අරගෙන බොහෝ වාරයක් ආවර්ජනා කළා. ඊට පස්සේ තමන්ගේ පියතුමා ඉස්සරහා බොහෝම සතුටු මොහොනින් ඉන්න හැටි හිතාගෙන මගේ ඥානන් වහන්සේ වෛර නොවේවා තරහ නොවේවා නිදුක් නිරෝගී වේවා සුවපත් වේවා එක වචනයක් අරගෙන සිය දහස් වර ගණන් වාරයක ආවර්ජන කරනවා එතකොට මේ පියතුමාගේ රූපකාය අපේ හිතට අරමුණු වෙනවා ඒ අරමුණු වෙනවත් එක්කම අපේ සිත සමාධිගත වෙනවා ඉස්සල උපචාර සමාධිය එනවා ඊට පස්සේ ප්‍රථම ධ්‍යාන සමාධි කුසාසිත පහළ වෙනවා. ඒක පංචවේද වශීතාවේ ආවර්ජන, සමාපජ්ජන, අදිඨාන, උත්ථාන, පච්චවේකන කියන වශීතා පහෙන් වශී කරගත්තන් පස්සේ දෙවෙනි ධ්‍යානයටත් යන්න පුළුවන්. ඒක වශී කරගෙන තුන්වෙනි ධ්‍යානයටත් යන්න පුළුවන්. මෙහෙම තමන්ගේ පියතුමා අරමුණු කරගෙන මෛත්‍රී සහගත යෝනිසෝ මනසිකාරය නිසා ධ්‍යාන සමාධිගත කුසාසිත තුනක් උපදවන්න පුළුවන්. ඔයාගේ ජීවත් වෙන මෑණියන්ට, ජීවත් වෙන ගුරු උතුමන්ට, Taman උපකාර කළ කල්යාණ මිත්‍රයන්ට අරමුණු කරමින් අර වගේම මෛත්‍රී සහගත සමාධිගත කුසල් උපදවන්න පුළුවන්. ඔය වගේම කරුණාව. දැන් බොහෝ සෙයින් අපට දකින්න ලැබෙන බොහෝම දුක්ඛක් අසරණ දීන්දන්නේ සිනා කනවක් සමාට තුවාල හැදිලා යන් දෙන්න බැරුව අත්පා නැතුව බොහොම දුකසේ නැතිගෙන ඉන්නවා. බොහෝ දෙනා අයෝනිසෝ මානසිකා නිසා පිළිකුල් කරනවානේ නෑ. ලෝතර බුදුරජාන් වහන්සේ උපදෙස් දුන්නේ එහෙම නෙමෙයි. මේ දුකටපත් වූ කුජලයා තුළින් අපේක්ෂිත සමාධිගත කරගන්නට ඕනේ. එකක් තමයි මේ දුක මමත් අතීතයේ වින්දා. මම නිවන් නොදැක්කොත් අනාගතයේත් මට මේ දුකටපත් වෙන්න සිදු වෙනවා. මේක කාටත් සාධාරණ සත්‍යයක්. නමුත් මේ කුජලයා මේ දුකින් අතිමිදේවා කියලා තමන්ගේ අද සංකාණයෙන්ම ඔහුට කරුණාව ඇති කරනවා. යෝනිසෝමනසිකාණයෙන් මේ තැනත්තා දුකින් මිදේවා දුකින් මිදේවා දුකින් මිදේවා සිය දහස් වාර සිතින් සිතනවා අවංකවම සිතනවා පිළිකුල් නොකොට සිතනවා ඒ සිතන වෙලාවේ සමාගයේ සිතේ ඉස්සෙල්ලා උපචාර සමාධිය ලැබෙනවා ඊළඟට ප්‍රථම ධානයට වගේම ලැබෙනවානේ මේ දුක්ඛිත කුජයා අරමුණු කරගෙන ඒ වගේම ඒක වාසිය කරන ဒုတိ ය ධානය තෘතිය ධානය දක්වා සමාධිගත කුසාසිත පහළ කරගන්නවා මේ විදිහට කරුණාවට යම් වෙච්චි දුක්ඛිත සත්‍යයන් අරමුණු කරගෙන තමන්ගේ සිත සමාධිගත කුසාසිතක් බවට පමුණවා ගන්න පුළුවන්. ඒකට හේතු වුණේ යෝනිසෝ මනස්කාරය. ඕ දැකලා සෝකුණා නම් වැඩි. ඕ දැකලා පිළිකුල් කරා නම් වැඩි. වැඩි. එවාගෙම ඕ දැකලා නිස්සද්ද වේතන මේ වැඩි. එනිසා ඒ අවස්ථාවේදී යෝනිසෝ මනසිකාරයේ පහළ කරගෙන එයින් චිත්ත සමාධියක් උපදවා ගන්න පුළුවන්. දැන් අපි පාරේ යනකොට කෙනෙක් ඇවිදිනකොට සමහරට බල්ලෙක් මැරිලා ඉන්නවා. සමහරට සතෙක් මැරිලා ඉන්නවා. සමහරු නාගේ වහගෙන අයින් වෙන කෙනෙක් කරන්නේ නැහැ. එතෙන්දි තමයි යෝනිසෝ මනසිකාර්ය ගන්නට ඕනේ. එතෙන් යාට මුලින් සඳහන් කළා වගේ අසුභ සංඥාව ගන්නට පුළුවන්. දැන් නැත්නම් මරණ සතිය ගන්නට පුළුවන්. කෙනෙක් මැරී ඉන්නවා දැකලා සතෙක් හරි මිනිසෙක් හරි මරණ සංඥාව ගන්නවා. මරණානුස්සතිය. මරණානුස්සතිය ගන්නකොට එයින් දෙසිතේ සමාධිය ඇති කරගන්න පුළුවන්. එතෙන්දි ලැබෙන්නේ උපචාර සමාධිය. එවැගේම අපට චෛත්‍ය රාජන් වහන්සේ නමක්, බෝධින් වහන්සේ නමක්, ප්‍රතිමා වහන්සේ නමක්, සර්වඥ ධාතුන් වහන්සේ නමක් පූජන ස්ථානයක දෙලදෙන දෙලදෙන කොඩියක් නව දකින් ලැබෙනවා. ඉතින් දකින් ලැබෙනවට අහක බලා ගැනීම නෙමෙයි. දොහොත් නංගා වැඩිම පමණ කිමනුත් නෙමෙයි. යෝනිසෝ මනසිකාරයේ පහළ කරගන්නට ඕනේ. චෛත්‍ය රාජන් වහන්සේ වැනි පූජනීය වස්තුවක් දුටු කෙනෙහි ඉබේම හිත පහදිනවා බෞද්ධයාගේ. එතකොට එතෙන්දී අපි යෝනිසෝ මනසිකාරය ඇති කරගන්නට ඕනේ බුද්ධ ගුණ අරමුණු කිරීමේ. මේ චෛත්‍ය රාජන් වහන්සේ තුල සරුවක්න ධාතුන් වහන්සේ වැඩි ඉන්නේ නැති. ඒ සරුවක්න ධාතුන් වහන්සේලා හිමි තථාගතයන් වහන්සේ අරහං සම්මා සම්බුද්ධ ආදී මේ මේ ගුණයන්ගෙන් සමන්වාගතයි කියලා එක එක ගුණයක් අරමුණු කරගෙන හිත ධ්‍යාන බවට සමාධි බවට පමුණවා ගන්නවා. ඒ එක එක බුදු ගුණයක් අරමුණු කර ගන්නකොට ලැබෙන්නේ උපචාර සමාධියයි. බුදු ගුණ කර්ම ධර්මනේ සම්මුති නෙමෙයි. ඒක නිසා එතෙන්දී ප්‍රථම ධ්‍යාන ආදී ලැබෙන්නේ නැහැ. එතෙන්දී ලැබෙන්නේ උපචාර සමාධියයි. මේ දෙන බුද්ධ ගුණ අරමුණු කරගන්න පුළුවන් චෛත්‍යය, බෝධිය, ප්‍රතිමා වහන්සේ ආදී පූජනීය වස්තුවක් දැකීමෙන්. ඔය වගේම අපට නිතර ලක් වෙනවා භික්ෂුන් වහන්සේ නම. ඒ භික්ෂුන් වහන්සේ දකිනකොට සමහරු කලකිරෙනවා. සමහරු දුහත් නගාවා දිනවා. ඒ හැම වෙලාවකම යෝනිසෝ මානසිකාරයෙන් ඉන්නවා නම් තමාගේ හිත සමාධිමත් කරගන්න පුළුවන් උපචාර සමාධිය. ඒ කියන්නේ ඒ ස්වාමීන් වහන්සේ දුටු පමණින් සංඝ ගුණ වර්ධනා කරනවා. මේ කසාවත් නැද කරවාගෙන ඉන්න භික්ෂුන් වහන්සේ වගේ තමයි නික්ලේශී මහරහතන් වහන්සේ වැඩි සිටියේ. ඒ සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් මාර්ගඵලාමි උතුමන්ගේ පෙරටයි මේ ස්වාමින් වහන්සේ මේක තුලා ඉන්නේ. ඒ ආරි මාර්ගඵලාමි උත්මයන් වහන්සේලා සුපටිපන්න ගුණ සමන්වාගතයි උජුපටිපන්න ගුණ සමන්වාගතයි ආදී වශයෙන් යෝනිසෝ මනසිකාරයෙන් ගැනීමේදී සංඝ ගුණ එකක් එකක් අරමුණු කරගෙන උපකාර සමාධි කුසල් සිත් පහළ වෙනවා මෙන්න යෝනිසෝ මනසිකාරය නිසා එක භික්ෂුන් වහන්සේ නම දැකීමෙන් පවා කුසල් සිත් සමාධිගත බවට පමුණවා ගන්න හැටි සමහර විට ඒ ස්වාමින් වහන්සේ දුටු පමණින් සමාගී සිතේ මෛත්‍රී ධ්‍යාන උපදවන්න පුළුවන් ඒ කියන්නේ මේ ස්වාමින් වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා වෛර නොවේවා කරණ වේවා ආදී එක එක වචනයක් අරගෙන ඒ දහස් ගණන් හිතේ වාර පුරුදු කරනවා පුරුදු කරන තුන්වහන්සේ කෙරෙහි මෛත්‍රී සාගත චිත්ත සමාධි උපදවනවා එතකොට මෛත්‍රී චිත්ත සමාධි උපදවන්න පුළුවන් කරුණා චිත්ත සමාධි උපදවන්න පුළුවන් මුදිතා චිත්ත සමාධි උපදවන්න පුළුවන් උපේක්ඛා සාගත චිත්ත සමාධි උපදවන්නත් පුළුවන් දැන් සමාධි විට බොහොම ධනවත් බොහොම රූමත් බොහොම සැපවත් කෙනෙක් දකිනවා. දකින්න වලට බොහෝ දෙනා කරන ඊර්ෂ්‍යාවනේ ඒක වැරදි. ඒක අයෝනිසෝ මනසිකාරය. එතුන් ජීකමා යෝනිසෝ මනසිකාර උපදවා ගන්නට ඕන සාදු සාදු සසර ක්‍රියකින් ඇති නිසා මේ සැප ලැබිලා තියෙනවා. මේ ලද සම්පතෙන් මෙතුමා නොපිරිහෙවා කියලා ඔහුගේ ලද සම්පත් නොපිරිහෙන්නට තමා හද තුලින්ම ආශිර්වාද පෙරට කොට මුදිතා පුරුදු කරනවා. එතකොට සිදි වෙන්නේ සමාගයේ සිටී ඒ කුජ්ජයා අනුමුණු කරගෙන ප්‍රථම ධ්‍යානයක්, ද්විතිය ධ්‍යානයක්, තෘතිය ධ්‍යානයක් උපදවන්න පුළුවන්. ධ්‍යාන තුනක් උපදවන්න පුළුවන්. අන්න සම්පත් ඇති කුජ්ජයා අනුමුණු කරගෙනත් සමාධිගත කුසාසිතක් පහළ කරගන්න පුළුවන් මේ කියන යෝනිසෝ මනසිකාරය නිසා. බලන්න මොන තරම් පුදුමද බුදුරජාන් වහන්සේ උපදේශය. දුකටපත් වූවන් දැකලා සිත සමාධි කරගන්නවා. සැපටපත් වූවන් දැකලා සිත සමාධි කරගන්නවා. ඒ අතර මධ්‍යස්ථ කුජලයේ මධ්‍යස්ථ කුජලයේ දැක්කම අහක බලා ගන්න එක නෙවෙයි දෙනා කරන්නේ එහෙම නෙමෙයි. එයින් අපි වැඩක් ගන්නට ඕනේ. යෝනිසෝ මනසිකාර්යයේ පුරුදු එක්කෙනා එයින් ගන්න වැඩේ තමාගේ සිතේ උපේක්ෂාව වැඩි කර ගන්නවා. කම්මස්සකා මේ සෑම දෙනා සැප දුක් විඳින්නේ ස්වකීය කර්මානුරූපවයි. කියලා කම්මස්සකා කියන වචනේ මුල් කොටගෙන ආර්මයේ ස්වකීය කොට ඇති බව සිය දහස්වර මෙනෙහි කිරීමේදී සමාධි වෙනවා. හැබැයි එතෙන්ද සමාධි වෙන්නේ පළවෙනි දෙවෙනි තුන්වෙනි සමාධියම නෙමෙයි. හතරවෙනි සමාධියමයි උපේක්ඛා එකග්ගතා. ඔය හතර ඒකාබද්ධයි. මෛත්‍රිය වැඩිමෙන් කරුණාව. මෛත්‍රිය කරුණාවයි වැඩිමෙන් මුදිතාව. මෛත්‍රිය කරුණාවේ මුදිතාව තුන වැඩිමෙන් තමයි උපේක්ඛා බ්‍රහ්ම විහරණය ලැබෙන්නේ. එතකොට මේ බ්‍රහ්ම විහරණ භාවනාව. ඒ වගේම සීලවන්ත පුජ්‍යලයක් දකිනවා. සීලවන්ත ගිහි කෙනෙක් හරි පැවිදි කෙනෙක් හරි දැන් පැවිදි කෙනෙක් ගැන කියවුණානේ මේ කෙනෙක් ගැන සලකා බලමු කි උපාසක උපාසිකාදී කෙනෙක් දැක්කම යෝනිසෝ මනසිකාරයෙන් කල්පනා කරත තමන්ට පුළුවන් සීලානුසති භාවනාවක් වඩන්න. මේ සීලවන්තේ මේ සීලවන්තයා වගේ මමත් සීල රකින්න කෙනෙක්. මමත් මේ වගේ සීලයක් පුරනවා මගේ මේ මේ සීලය පිරිසුදු මම රැක්කා කියලා තමන්ගේ සීලය ආවර්ජන කරනකොට අන්න යෝනිසෝ මනසිකාරය සහ උපචාර සමාධිය ලැබෙනවා. ඔය වගේම යම්කිසි ශ්‍රද්ධාවන්තයෙක් දකිනවා එවාගෙම ශ්‍රද්ධා මේ විද්‍ය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය භාවනා වඩලා දෙව්ලොවට ගියපු ආර්ය දෙවි දේවතාවෝ ඉන්නවා. ඒ කෙනෙක් කලමුණු කරන නිසා මගේ සිතේ මේ වගේ ශ්‍රද්ධා ඉන්ද්‍රිය තියෙනවා. මගේ සිතේ වීර්ය ඉන්ද්‍රිය තියෙනවා. මගේ සිතේ සමාධි ඉන්ද්‍රිය තියෙනවා. සති ඉන්ද්‍රිය තියෙනවා. ප්‍රඥා ඉන්ද්‍රිය තියෙනවා කියලා තමන්ගේ සිතේ ඒ ඉන්ද්‍රිය ධර්මයන්ගේ ඇති බව නුවණින් අරමුණු කරගෙන උපචාර සමාධි වඩන්න පුළුවන්. ඔය විදිහට අනුසති භාවනා 10ක් තියෙනවානේ. එයින් අර කායානුපස්සනා කායගත සතිය ගැන කියුණා, මරණ සතිය ගැන කියුණා, ආනාපාන සතිය. දැන් අපි හුස්ම ගන්නවා හෙලනවා. උපන්දා පටන්ම නොනවත්වාම මේ ක්‍රියාකාරීත්වය සිද්ධ වෙනවා. ඒ කියන්නේ හිත නිසානේ අස්වාස ප්‍රස්වාස ඇති වෙන්නේ. ඉතින් මේක නොහිතනවා නම් කිසිසේත් තේරුමක් නැහැ. මේ ගැන හිතනවා නම් ආශ්වාස ප්‍රශ්වාස කියන මේ අරමුණ තුලින් අපට උපදවා ගන්න පුළුවන් සමාධිගත සිත් හතරක්. ධ්‍යාන හතරක් උපදවන්න පුළුවන්. තවත් ඉන්නවා නම් ධ්‍යාන පහක් උපදවන්නත් පුළුවන්. ඒතර රූපාචර ධ්‍යාන සමාපatti සියල්ල මේ කුෂ්ම රැල්ල නිසා උපදවන්න පුළුවන්. ඒක යෝනිසෝ මනසිකාරයෙන් කරන්නේ. දැන් අර හත යෝගීන්ගේ ප්‍රාණායාම ක්‍රම තියෙනවා. ඉතින් මේ සමාධිය නෙමෙයි උපදින්නේ. එතන ව්‍යායාම වශයෙන් ශරීර සෞඛ්‍යය වැඩි දියුණු වෙනවා. බොහෝ වේලාවක් කුෂ්ම රඳවාගෙන ඉන්න පුළුවන්කම තියෙනවා. ඒක නෙමෙයි මෙතන කියන්නේ. ආස්වාස ප්‍රස්වාස ආරමුණ නාසිකා දොරටුව සමීපයේ ඇතුල් වෙන පිටේන ඇති මනා නුවණින් මනා සිහියෙන් බලා සිටීමේදී පරිකාරම නිමිත්ත, උද්ධා නිමිත්ත, ප්‍රතිභාග නිමිත්ත කියන අවස්ථා තුන ලැබෙනවා. එයින් ප්‍රතිභාග නිමිත්ත අරමුණේ ප්‍රථම ධ්‍යාන ආදී රූප ධ්‍යාන හතරම ලබා ගන්න පුළුවන්. එතකොට මේ නිකරුණේ ගලාගෙන යන හුස්ම රැල්ල යෝනිසෝ මනසිකාරයෙන් ගැනීම නිසා සමාධියකට කුසාසිය සතරක් වූ පාචර සමාපත් වශයෙන් උපදවන්න පුළුවන්. ඔය වගේම පඨවි, ආපෝ, තේජෝ, වායෝ, එවාගෙම නීල, දීප, ලෝහිත, ගෝධාත, ආලෝක, ආකාශ කියන කසින භාවනා 10ක් තියෙනවා. මේ කසින භාවනා 10 අපේ ඇහත් ලක්ෂණ දේවල්. අපට පොළොව පේනවා, ජලය පේනවා, ගින්දර පේනවා, හුලඟක් අපට අරමුණු වෙනවා, නිල් පාට පේනවා, එවාගෙම කහ පාට, සුදු පාට, රතු පාට අපට අරමුණු වෙනවා, ආලෝකයේ පේනවා, අහස පේනවා. මේ විතර පේන දේවල් ඒවා අමුතුවෙන් මවා ගන්න දේවල් නෙමෙයි. මේවා නිසා සමාජ පුළුවන්කම තියෙනවා යෝනිසෝ මනසිකාරයේ වැඩිමින් රූපාවචර ධ්‍යාන හතරක් අරූපාවචර ධ්‍යාන හතරක් වෙන සමාධිගත කුසාසිත පහළ කරගන්න පුළුවන්. සැබවින්ම මේ කියන සමාධිගත කුසාසිත පහළ කර ගැනීමට මේ තරම් පිළිවෙත් මාර්ගයක් බුදු ශාසනයේ තියෙනවා. ඉතින් දැන් බලන්න පතරේ කියන එක. දැන් තනකොළ නැති බිමක් අපි දකිනවා කියලා හිතමු. අමතක් වාගේ තැන, ලියක්ක් වාගේ තැන, කිස් පිටෙන් මේ තනකොළ නැති පිටණිය දකින්නට අපට පුළුවන්කම තියෙනවා පටවි සංඥාව උපදවන්න. පටවි පටවි පටවි කියන සංඥාවෙන් හරි. නැත්නම් එක් මියක් සතර අඟුලක් විස්කම්භය ඇති, වට ප්‍රමාණය ඇති අසන මණ්ඩලයක් හදාගෙන පටවි පටවි පටවි කියන මේ මානසිකාරයේ යෝනිසෝ මානසිකාරයේ කිරීමේ අපට පුළුවන්කම තියෙනවා පටිවිකසන ධ්‍යාන හතරක් උපදවන්නේ. ඒ වගේම ජලයේ දේශමකට අරගෙන ඒ ආපෝ ආපෝ කියන වචනේ සිහිපත් කරමින් භාවනා වදා ආපෝ ධ්‍යාන හතර උපදවන්න පුළුවන්. ජීමලයක් දැකලා තේජෝ ධ්‍යාන උපදවන්න පුළුවන්. එහෙම නැත්නම් සූර්ය මණ්ඩලයේ ගහගෙන යන වෙලාවේ සූර්ය මණ්ඩලයේ තේජස ආරමුණු කරන ධ්‍යාන උපදවන්න පුළුවන් තේජෝ ධාතු. තේජෝ කසින ධ්‍යාන. ඒ වගේම කොලාපි හෙල වෙනවා දැකලා කොඩියක් හෙල වෙනවා දැකලා හිසකේ හෙල වෙනවා දැකලා වායෝ කසින සමාපatti පුදවන්න පුළුවන්. නිල් පාට මල් දැකලා නිල් පාට වස්නයක් දැකලා නිල් පාට අරමුණක් දැකලා නිල කසින වඩන්න පුළුවන්. ඒවාගේ වර්ණ කසින හතරම වඩන්න පුළුවන්. ආලෝකය අරමුණු කරන ආලෝක කසින වඩන්න පුළුවන්. වහලේ සිදුරකින් අහස පේනවා දැකලා ජනේ සිදුරකින් අහස පේනවා දැකලා ආකාශ කසින වඩන්න පුළුවන්. මේ අපතේ යන නැත්නම් හිතේ පවතින මේ අරමුණු වලදී සමාත පුළුවන්කම තියෙනවා යෝනිසෝ මනසිකාරය වැඩිමින් අර රූපඥාන හතර උපදවන්නේ. රූපඥාන හතර උපදවාගෙන ඒ නොනැති ඒ කසින සමාපත්තියට අයිති කසින නිමිත්ත කසින කටභාග නිමිත්ත උගුලවා අරූප සමාපත්ත උපදවන්න පුළුවන්. ඒ නිසා දැන් අපි සලකා බලමු ජෝනිසෝ මනසකාරයේ තරම් සමාධී සිත සමාධියගත කුසාසිතක් වාට පමුණවා ගන්න වෙනත් එකක් නැහැ කියන එක හොඳින් පැහැදිලි වෙනවා. යෝනිසෝ මනසකාරයේ කිව්වේ නුවණට උරුව කල්පනා කිරීම. හැම දෙයක්ම නුවණපුරව කල්පනා කළොත් එයින් ලොකු වැඩක් ගන්නට පුළුවන්. දක්ෂ දී වඩුවා තමාට ලැබෙන හැම දී කැබැල්ලකින්ම හොඳ යම් යහපත් දෙයක් නිර්මාණය කරනවා. එවාගෙම දක්ෂ දෙනෙක් වඩුවා තමාට ලැබෙන හැම දෙනෙක් කැලලකින්ම වටිනා දෙයක් නිෂ්පාදනය කරන්න පුළුවන්කම තියෙනවා. මේ වාගේ දක්ෂ ලේඛකයා තමාට ලැබෙන හැම අරමුණකින්ම ලක්ෂණ දෙක මේ රචනාවක් ලේඛනගත කරන්න පුළුවන්. එවාගම දක්ෂ චිත්‍ර ශිල්පියා සාමාන්‍ය ලැබෙන හැම කඩදාසි කෑල්ලකින් එහෙම නැත්නම් දෙකකින් ලස්සන නිර්මාණයක් චිත්‍ර කර්ම වශයෙන් නිමවන්නට පුළුවන්. මේ වාගේ යෝනිසෝ මනසිකාරයේ පුරුදු කරගත් ඥානවන්තයන් ලැබෙන ලැබෙන සෑම අරමුණකදීම චිත්ත සමාධිය උපදවා ගන්න පුළුවන්. ඉතින් මේවා අද කාලේ කරන්න බෑ කියලා කවදාකවත් හිතන්න වටින්නේ නෑ. අද කාලෙත් පුළුවනි හැම කාලෙත් පුළුවනි මෙතෙන් අවශ්‍ය වන්නේ නුවණ පුරුව කල්පනා කිරීමේ යෝනිසු මනසිකාරයයි. මෙන්න මේක නිසා පිළෝතුරා බුදුරජාණන් වහන්සේ අති දීර්ඝ කාලයක් මේ යෝනිසෝ මනසිකාරය පුරුදු කළා. ඒ කියන්නේ විශ්වාසංක කල්පලක්ෂයක් යෝනිසෝ මනසිකාරය පුරුදු කළා. ඒ යෝනිසෝ මනසිකාරයේ පුරුදු කිරීම නිසා මුන්වහන්සේට පුළුවන් වුණා පාරමී 10, පාරමී 20, පාරමී 30 වශයෙන් පුරන්නේ. මහා පරිත්‍යාග පහ අපුරුදු කරන්න පුළුවන් වුණා. ත්‍රිවිධ අර්ථචාරියා අපුරුදු කරන්න පුළුවන් වුණා. සියලුම බුද්ධ කාරක ධර්මයන් මුදුන් පමුණවන්නට මහා බෝසතාණන් වහන්සේට හැකියුණේ යෝනිසෝ මනසිකාරයේ නිසයි නුවණතුරුව කල්පනා කිරීම නිසයි. ලෝතුනා බුදු වීම සඳහා උපන්න ආපභාවයේදී වාස 28 දී ජරා, ව්‍යාධි, මෘත කියන අරමුණු තුන මාස තුනෙන් තුනට දැක්කා. හතරවෙනි අවස්ථාවේදී ශ්‍රමණ රූපයක් දැක්කා. මේ දැකීමෙන් උන්වහන්සේ අවුරුද්දක් පුරාම සිද්ධ කළා කියන්නේ සමාධියේ සිට යෝනිසෝ මනසිකාරයෙන් කල්පනාවට යොමු කිරීමයි. ඒ කියන්නේ වයස්ගත කෙනෙක් දැකලා තුන් මාසයක් මේක නුවණින් කල්පනා කළා. රෝගියෙක් දැකලා තුන් මාසයක් නුවණින් කල්පනා කළා. මෘත ශරීරයක් දැකලා තුන් මාසයක් නුවණින් කල්පනා කළා. ඊළඟ තුන් මාසය ඇතුළත තමයි අර ශාන්ත පැවිදි රූපයක් දැකලා ඒකත් යෝනිසෝ මනසිකාරයෙන් කල්පනා කිරීම නිසා අභිනිෂ්ක්‍රමණය කරන්න හිතෙන්නේ. අන්තිමේදී අභිනිෂ්ක්‍රමණය කරලා මහා ප්‍රධාන වීර්ය වැඩුවා මදුන් පිළිවෙත සොයා ගත්තා යෝනිසෝ මනසකාමී යුතුවම සෑම ඉරියව්වක් පවත්වලා බොමුලානා වැඩි ඉඳගෙන සපරිවාර මාර්ග පරාජය කොට දසදහසක් ලෝක ධාතු කම්පා වෙද්දී දසදහසක් ලෝක ධාතුන ප්‍රාක්‍යාවේ සහස්‍රයන් සිද්ධ වෙද්දී දසදහසක් ලෝක ධාතුනේ ඒකාලෝක බබලෙද්දී සවාසන සකලක් දේශම් ප්‍රහාණය කරමින් දසබල ඥාන, චතුරු වෛශාරාග්‍ය ඥාන, චතුරු ප්‍රතිසම්විදා ඥාන, බුද්ධ ඥාන, සෝලස ඥාන, අෂ්ටාංග ශ්‍රාවණික බුද්ධ ගුණ, දසත්‍ය ඥාන, සත්‍යත්‍ය ඥාන, සත්‍යසාධාන ඥාන ආදී වූ අනන්ත ඥාන ධාතු පරිවාර කොට ඇති සරුවක්නිතා ඥාන ප්‍රතිලාභයෙන් ලෝතර අභිසම්බෝධියට පත් වී වදාලා ඒ මේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම අභිනිහාර උපෝසත දවසේ විසක් බොහෝ දවසේ. එවාගෙම ලෝකුරා බුදු වීම සඳහා උප්පත්ති මංගල්‍යයටපත් වූ දිනය මේ උතුම් විසක් බොහෝ දවසේ. එවාගේ මාන පරාජයකට ලෝකුරා බුදු පදවියටපත් වූ දවසේ විසක්කුන් පුහු දවසේ නාහං විත්තේ අඤ්ඤං ඒක ධම්මං ච සමුපස්සාමි යෙන් අනුප්පන්නා වා කුසල ධම්මා උප්පජ්ජಂತಿ උප්පන්නා වා කුසල ධම්මා අභිවර්ධಂತಿ යතිදම් භික්ඛවේ යෝනිසෝ මනසිකාරෝ යෝනිසෝ භික්ඛවේ මනසිකාරෝතෝ අනුප්පන්නාචේව කුසල ධම්මා උප්පජ්ජಂತಿ උප්පන්නාච කුසල ධම්මා අභිවර්ධಂತಿ කියන මේ මාත්‍රිකාව අනුසාරයෙන් මෙතෙක් වේලා පැවති දේශනාව තුළින් අපි නැවතවරක් අපේ නුවණ අවදි කරගෙන බලමු ඒ කියන්නේ අපේ ජීවිතයේ සම්මුඛ වෙන අරමුණු වලදී අපි කොච්චර දුරට යෝනිසෝ මනසිකාරයේ සංස්ලා තියනවාද කියන එකයි අපට තෝරා ගන්න අවශ්‍ය වෙන්නේ. සමහර පින්තුන් ඉන්නවා කියනවා අනේ ස්වාමීන් වහන්සේ මට බොහෝම තරහ යනවා ඉස්සර. ඒ තරහ යනකම මම අසවල් අසවල් භාවනා වැඩිනේ. මගේ සිත බොහෝම සංසිඳුණා. දැන් මට තරහ යන්නේ නැහැ. දැන් මට තරහ යන අරමුණක් ආම ඇති හිතේ සුන්නසයි. ඒ මොකද මගේ සිත ඒ සම්බන්ධව ගැටෙන්නේ අර දීගබාන අබේ ස්වාමීන් වහන්සේ තුන්යම් රාත්‍රියේ ආර්යවංශ දේශනා පවත්වා උදේ පාන්දර වඩිද්දී තවත් වැඩිහිටි ස්වාමීන් වහන්සේ නමක් බැන බැන ගියා. ඒ කියන්නේ අරයුතුණක් මානේ. ඉතින් අන්තිමේ දෙන්න දෙපැත්තට හැරෙන තැනදී මේ දේශිකයන් වහන්සේ අර බණිමින්ගේ ස්වාමීන් වහන්සේට වැඳලා වැඳලා කිව්වා ස්වාමීනි මම මේ පැත්තට වඩිනවා කියලා. උන්වහන්සේගේ ශිෂ්‍යයෝ මහාවස්ථානයේදී ඇහවක් ස්වාමීන් වහන්සේ මෙච්චර වෙලාවක් බැනපු හාමුදුරන්නේ දන්නේ කොහොමද? එවත්නි මට ඇහුනේ නෑනේ. ඒ මොකද? මගේ පියවරකින් අත්වරු නොවි මම කමතහණින් ආවා. අන්න යෝනිසෝ මනසිකාර නිසා හිතේ සමාධියෙන් කොච්චර ප්‍රයෝජනයක් ලැබුණාද? මෙයාගේ තමයි අපිට කොච්චර අලාමයක්, කොච්චර අයසක්, කොච්චර නින්දාවක්, කොච්චර දුකක් වේදාවක් ආවත් අකුණිත සමාධි වුණාම පුදුමාකාර සහනශීලී ජීවිතයක් ගෙවන්නට පුළුවන්. සමහර පින්තුන් වෙනවා සිටි හැටියේ සිළුම තමන්ගේ ධන සම්භාර අහිමි වෙලා. හැබැයි භාවනා කරපු නිසා හිතේ යෝනිසමාසිකාරය පුරුදු කරපු නිසා ඒ පින්වතාට තමන්ගේ ජීවිතය ගැන අර සිදුවෙච්ච විපත්ති එක සම්පත්තියක් හැටියට හිතන්නේ. අර විසඤ්ඤේ කියලා සිටුවරේ මහා ධම්මයක් පැවැත්වුවා. ඒ ධම්මත පවත්වන බව දැනගත් සද්දේ රජක දාසෙන් මහානාග ලොක්කෝම් හිස් කෙරුවා. මහානාගානිකේ ඇවිල්ලා සිටුවරට කිව්වා ස්වාමීන් වහන්සේ දෙන්න කිසිවක් නැහැනේ. ඔක්කොම මහානාගානි හිස් වෙලානේ. මේක මම මිඳුලට බහලා මොකද කෙලේ? මුන් වාමයක් සාදුකාර දුන්නා. අන්න යෝනිසෝ මනසිකාරයේ නිසා තමාගේ සිත අලාභයේදී කම්පා නොවි සපවාසිකම් බවටපත් වුණා. මේ වගේ සුමංගල සිටුවරයා කාශ්‍යප බුදුරජාණන් වහන්සේට ගන්ධ කොටයක් හදලා පූජා කරානේ. ඕකට විරුද්ධකාරයේ ගිනි කිව්වා. බුදුරජාණන් වහන්සේ පිළිපාත වැඩි අතර ගිනි කිව්වා. සියලුම බිනර දේවල් බිනර දාන ගිනි කිව්වා. මේ කාරණචුනා සිටුවරයා සිටුවරයා දුහොත් නගාගෙන සාදුකාර දුන්නා. සමහරව මොකද මේ සිටුවරයාගේ මනස විකෘති වුණා. නෑ නෑ මේකක් නෙමෙයි. මම පළමුවෙන් ගන්ධ කොටයක් කරවා පූජා කළ කෙනෙක් සම්පූර්ණ වුණා. මට තාසනයක් ගන්න කුටියක් කරන්න අවස්ථාව ලැබුණා. ඒ මේ ගිනිතිව තැනැත්තාට සැප වේවා කියලා හිත සමාධිමත් කරගත්තා. මෙන්න මේ වගේ තමයි. නවක් ගිනන වෙලාවේ 800ක් සෙනඟ මේ මේ දෙවියන්ට යාඥා කර කර කැමර ගහනවා. එකම එක බෞද්ධයෙක් තමා සමාදන් වූ පංචශීලයේ සිහි කරමින් සමාධිගත වුණා. අනිත් අය කිව්වා, "අයි මිනිස්සු මේ නව ගිනනවා. මොකද මේ වාඩිලා කරන්නේ?" ඔව්, නව ගිනන එක හරියි. නැවතීම වළක්වන්න කාටවත් බෑ. මම අපායට නොගෙලෙන්න මම සුගතියට යන්න මම හිත සමාධි කරගන්නවා. මම සමාදංගෝ පංචශීලයේ මම හිතින් ආවර්ජනා කරනවා. ඉතින් කිව්වා අනේ අපටත් දෙන්න එහෙම සැලසිල්ලක් තියෙනවනම්. ඉතින් තිසරණේ පංචශීලයේ සමාදන් කෙරෙව්වා 700ක් දෙනවා සමාධිගත වූවක් මෙන් නිහඬ වුණා. සියල්ලෝම මොහොතවත් මේ තවද සාභවන්නේ දෙවි පිරිසක් කියලා උපන්නා. මේ වාගේ දීකරු අවස්ථාවලදී විහිෂ්ණ අවස්ථාවලදී පවා යෝනිසෝ මනසිකාරයේ නිසා තමාගේ සිතට සනිසිල්ල පුදාපත් කරගන්න මේ යෝනිසෝ මනසිකාරය තුලින් පුළුවනි. මේ වගේම භයානක සතුන් මුණ ගැහිච්ච වෙලාවේ නපුරු අමනුෂ්‍ය මුණ ගැහිච්ච වෙලාවේ කිසියම් බියක් නැති ගැනීමක් නැතුව සමාධිගත සිතින් එහි අවස්ථාවේ නොසලී ඉන්න පුළුවන්කම තියෙන්නේ යෝනිසෝ මනසිකාරයේ පුරුදු කර ගැනීම නිසායි. ඊසාමයේ යෝනිසෝ මනසිකාරයේ කියනවා නම් බණිනවාට බණින්නේ ගහනවට ගහන්නේ පරිගණක නැත්නම් පරිගන්නේ නැහැ. ඒ වගේම අලාභයක් වුණ තැන කම්පා වෙන්නේ නැහැ. ලාභයක් වුණ තැන උදම් වන්නේත් නැහැ. යසසක් ඇති වෙච්ච තැන උදම් වෙන්නේත් නැහැ. නින්දාවක් ඇති වෙච්ච තැන කනගාට වෙන්නේත් නැහැ. ඒ වගේම ප්‍රශංසාවක් ලැබිච්ච තැනදී උදම් වෙන්නේත් නැහැ. සාපයක් ලැබුණ කියලා උදම් වෙන්නේත් නැහැ. හැම තැනකදීම සම්සුන් සිතක්, ඒ වගේ නොසැලෙන සිතක්, සමාධි සිතක්, දිනුණු සිතක් හැටියට පවත්වා ගන්න පුළුවන් වෙන්නේ මේ කියන යෝනිසෝ මනසිකාරයේ පුරුදු කර ගැනීමෙන්. නිසා බෞද්ධයන් වශයෙන් බෞද්ධ පමණක් නෙවෙයි අබෞද්ධයන් වුණත් සෑම දෙනා විසින්ම නුවණට හුරුව කල්පනා කර ගැනීමෙන් සමාජයේ එදිනෙදා ජීවිතයේ නොගැටෙන සුළු, එවැගේම නොතැලෙන සුළු, එවැගේම විපත්‍යයට භාජන නොවන සුළු ඉක්මන්කාර නොවන සුළු බොහොම සනසිනමත් ජීවිතයක් ගත කර ගැනීමට යෝනිසෝ මනසිකාරයේ මහෝපකාරී වෙන බව සලකා සමාධිගත සිතක් උපදවා ගැනීමට මහෝපකාරී වෙන යෝනිසෝ මනසිකාරයේ දුරු කෙරෙක්වා අපේ මෛත්‍රියෙන් ආශිර්වාද පූර්වාංග මනසාසනා කරනවා. සැබවින්ම ඇයි භික්ෂුන් වහන්සේ ඒ අතරින් මුල්තන ගන්නවා. උන්වහන්සේ මුළු ජීවිතේම කැප කළ තියෙන යෝනිසෝ මනසිකාරයේ හිතෝ ගත කරන්නටයි. කබන පියවර බලන බැල්ම, අත්‍යන වචනය, හැරෙන හැරීම, තමන ස්ථීවරක් පාසා භික්ෂුන් වහන්සේගේ පැවැත්ම යෝනිසෝ මනසකාරය යුක්තවන්නට ඕනේ. එසේ වෙනනම් උන්වහන්සේම ලෝකයේ තම සම්භාවනීය ආදර්ශමත් කල්යාණ මිත්‍රයෙක් වෙනවා පමණක් නෙමෙයි. තමන් නිමි ලොව සනසනුත්මයන් වහන්සේ නමක් බවට පත් වෙනවා. නිරෝධ සාමණේරයන් වහන්සේ වාගේ. මේක නිසා අපට ලැබී ඇති මේ බුද්ධෝත්පාද කාලයේදී අපට ලැබී ඇති උතුම් සත්‍ය ධර්ම ආවාද තුලින් නියම අර්ථයක් ලා ගැනීම සඳහා මේ තරම් සෙන සම්පත්තියක් ලබාගත් උතුම් ජීවිතය තුළදී අපි යෝනිසෝ මනසකාරයේ පුරුදු කරගෙන මෙලව ජයගෙන, පරලොව ජයගෙන, සසර ජයගෙන, කෙලෙසුන් ජයගෙන, ආත්මය ජයගෙන අපරාජිතව බුදු පසේ බුදු මහරහතන් වහන්සේ සදාකාලිකව නිවිසනසේ පැමිණවදාළ අජරාමර ශාන්තක් ප්‍රණීත ලෝකෝත්තර අමා මහ නිවන දක්වාම ජීවුනෙන් ජීවුනට යාමට අදිෂ්ඨාන ලබා ගනිමු. දැන් මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණය කිරීමෙන් අත්පත් කරගත් කුසල සම්භාරය අප සෑම දිනාට දෙලොව ජයගෙන පැතු භෝගයෙන් නිවන් සුව ලබන්ට හේතු වාසනා වේවා. ආකාශත්තා ච බුම්මත්තා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ත්වං සදාති සීලක පිට ධර්ම ශ්‍රවණී කිරීමේ සිදු කරගත් කුසල් දෙයෙන් සමදිනාට අමා මහ නිවන් සුවක් වේවා Thank you. සතිය නිමිත්තෙන් අද ධර්මානුශාසනාව පැවැත්වූ දේශකයන්න් වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූයනී අරිය ධම්ම ස්වාමින්වයන් වහන්සේ Thank you.